බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස මේ තවත් zoom එකේ ප්‍රශ්නයක් අහලා තිනවා ගිය සතියේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් කර්මපතය කුසල් පැත්තෙන්ද තිබිය හැකිද ඔව් ඉතින් කර්මපත කුසල කර්මපත සහ අකුසල කර්මපත දස කුසල කර්මපත දස අකුසල කර්මපත ඒ දෙපැත්තම තියෙනවා ප්‍රාණඝාත අදත්තා දාන ආදී දස අකුසල කර්මපත ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තා දාණයෙන් වැළකීම ආදී දස කුසල කර්මපත ඒ වගේම දාන සීල භාවනා ආදී කුසල කර්මපත ඒ කර්මපතයන් සංසාරේ එන්න පුළුවන් විපාක දිය හැකිද ඔයත් විපාක දෙනවා. ඒවා තමයි ඒ කර්මපත බවට පත් වෙනකොට ඒවා ජවන්සිත හතක් ක්‍රියාත්මක නැහැ. ජවන්සිත හතෙන් පළවෙනි ජවන්සිත මේ පළවෙනි ජවන්සිත මේ භවයේ ditta ධම්ම වේදනී වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දෙවැනි ජවන්සිත කියන්නේ අන්තිම ජවන්සිත දෙවැනි ආත්ම භාවයේ මැද ජවන්සිත ටික අපරාපරි වේදනී වශයෙන් නිවන් දැකලා පිරිනිවන් පානතෙක් ඒ ටික ක්‍රියාත්මක වෙන්න පුළුවන්. බොහොම පිං ස්වාමින් වහන්සේ